වස්ත්‍රයේ දැන්වීමක් දැක්කහම නම් මිනිස්සු නම් එනවා ඕන තරම්. පුළුවන් එකක් වෙනවා, බැරි එකක් වෙනවා, දන්න එකක් වෙනවා, නොදන්න එකක් වෙනවා, ගක්ෂියොත් වෙනවා, බොබ්බයොත් වෙනවා. ලක්ෂණ නමක්වත් තියෙන මිනිහෙක් බලන්න ඕන තෝරන. ಭಾರತ ආසියා කියලා කෙනෙක් ඉන්නවද? ಭಾರತ ආසියා ආ නැද්ද? ආ මට වැරදුනා. ಭಾರತ නෙමෙයි. ಭಾರತ ಭಾರತ ආසියා. ಭಾರತ ಭಾರತ ආසියා නන්ද. හරි. ඇවිල්ලා. ಭಾರತ ආසියා. මොනවා ಭಾರತ ආසියා නන්ද. ආ හා හා. හොඳයි. වාඩි වෙන්න. ආ වාඩි වෙලා ඉන්නේ නේද? <laughs> ආ දැන් දන්නව නේද ඔය ඉල්ලලා තියෙන ආරක්ෂාව මොකද්ද කියලා? දන්නවා. පිළිගැනීමේ නිදාන් වැඩක්. ඔහෙලා බොහොම මේ සැහැල්ලුවට මේක අරන් තියෙන්නේ. හිතන්න එපා මේ මේ රස්සාව ඔය තරම් මේ බොහොම ලේසි පාසු රස්සාවක් කියලා. මේක බොහොම වගකිය යුතු වැඩක්. ඒ කියන්නේ පිළිගැනීමේ නිරධාරියගෙන් තමයි මේ ආයතනය සම්පූර්ණයෙන් මැනගන්නේ. ඔව්. හොඳට මතක තියාගන්න. පිළිගැනීමේ නිරධාරියට පුළුවන් මේ ආයතනය ඇති කරන්නත් පුළුවන් නැති කරන්නත් පුළුවන්. පිළිගැනීමේ නිර්ධාරියාට පුළුවන් මේ ආයතනය ඇති කරන්නත් පුළුවන් නැති කරන්නත්. ආ. හරි සර්. ඒ දෙකෙන් කොයි එකද මම කරන්න ඕනේ? මොනවා? නැසර් කියන්න ඕන එකක් මම කරන්න දෙන්න. ඩග්ගල ගන්න. මම කීවේ පිළිගැනීමේ නිර්දාරිය වශයෙන්. ඉවසීම තියෙන්න ඕන. තියෙනවා. විනීතකම තියෙන්න ඕන. තියෙනවා. කරුණාවන්තකම තියෙන්න ඕන. තියෙනවා. ඔය බොරු ආඩම්බරකම් අරම මේවා තියෙනවා. ඒව නැති කර ගන්න ඕනේ. ඒවන් නැති කරගෙන තියෙනවා. කසාද බඳලා. බඳලා. ම්ම් ආ පවුල විස්තර මොකද අහුවක් කමක් නැහැනේ. කමක් නැහැ. සාමාන්‍යයෙන් මොකද තත්ත්වය විස්තර කොහොමද? මගේ පවුල ඇවිල්ලා බොහොම හොඳට සැලසුම් කරපු පවුලක්. ළමයි 11 දෙනෙක්. ළමයි 11 දෙනෙක්. ගෑනු කී දෙනාද පිරිමි කී දෙනාද? මතේ ගෑනු කී දෙනාද? කවුරුත් නාන කිව්වා නේද? ඒ වගේ නෑ. මං එහෙම ගෑනු කී දෙනෙක් ඉන්නවද? වැඩක් නැහැ. නෑ. නෑ මට කන්න දෙන්න පුළුවන් නම් ඒ සත්කාර කරන්න පුළුවන් නේද ප්‍රශ්නයක් නෑ නේ ඒකේ ප්‍රශ්නයක් හලෝ මේ මම ඇහුවේ ගෑනු ළමයි කී දෙනෙක් කියන එක ඒව නෙවෙයි වෙන මුකුත් නෙවෙයි මම ඇහුවේ ගෑනු ළමයි ගෑනු ළමයි අට දෙනෙක් ඉන්නේ දැන් එහෙනම් හරියද වැඩේ දැන් එහෙනම් හෙට ඉනම් මම වැඩට එන්න වැඩට එන්න ඔව් වැඩට එන්න තමුසේව තාම තෝරගත්තේ නෑනේ. වැඩට එන්න හදන්නේ. දැන් තාම තෝරගත්තේ නේද? තම දෙක පාට වැඩට එන්න හදන්නේ. හොඳයි දැන් හෙට උදේ ඉඳලා තමුසේව අපි පිළිගැනීමේ නිර්ධාරිය හැටියට තෝරගත්තා. තමුසේ පිළිගැනීමේ නිර්ධාරිය හැටියට කවුරු හරි වැදගත් කෙනෙක් ඇවිල්ලා මොකක්වත් අහුවොත් තමුසේ මොනවද කියන්නේ? මොනවද දන්නේ කියන්නේ? අපෝ ඕක සුළු දෙයක් නේ. පිළිගැනීමේ නිර්ධාරියයි කියන්නේ. මම දැකලා තියෙනවනේ හැමදේම. පිළිගැනීම නිර්ධාරය මම දැකලා තියෙනවා. ආ. ඒක දුරු කඩයක් නේ ඔක මොකක්ද? ඒ කියන්නේ පිළිගැනීම නිර්ධාරයයි කියන්නේ හොඳ සූට් එකක් ඇඳගෙන කයි කිහිම දාලා කුටුවක දාලා බොහොම හොඳට ආන්සරලා ඉන්නවා පොත්පත් මම බල බල සිගරට් පැකට් එක පැත්තකින් තියනවා. මේ හොඳට බොම්මාගෙන ඉන්න එකයි තියෙන්නේ. කවුරු හරි මොනවා හරි වැඩගත් කෙනෙක් කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් no idea ඕකනේ කියන්නේ තියෙන්නේ. සුවලෝද්දයක් මම දැකලා තියෙනවනේ. ඉතින් නම් දැන් හරිනේ. දැන් හෙට උදේ කීරම එන්න ඕන වැඩ. වැඩට එන්න මම තව තමුසෙව පත්තරේ නෑ වැඩට එන්න එකපාරට කොහොමද? තමුසේ තව ඉන්නවනේ මිනිස්සු මේ මිනිස්සුට chance එකක් දෙන්න ඕනේ. මිනිස්සු කතා කරලා බලන්න ඕනේ. තාප් දැක්කම පොලිමේ කොච්චර ඉන්නවද? බුදුන්දුයි ඇවිල්ලා ඉන්නේ කටුස්තු වගේ. ඇල්ලපියෝ ටික ගන්න බසක් නැහැ. එක් මං වගේ මිනිහෙක් නෑ. මම දන්නවනේ. එකෙක් නෑ සර්. එකෙක් නෑ. ඔය හිතන්න එපා. ඔය විතරයි කියලා තව ඉන්නවා. ඒ මිනිසුන්ට chance එකක් දීලා බලන්න ඕනේ. හරි නෑ එකෙක්. මම දන්නවනේ නිකන් හාල්මස් වගේ ටිකක් ඇවිල්ලා ඉන්නවා. කිසිම වැඩක් නෑ. මං කියන්නේ ඔය ඔය පොඩ්ඩක් අහරෙන් ඉන්න. පොඩ්ඩක් අහරේ අහරේටලා ඉන්න. බලන්න ඒ මිනිසුන් තව ඉන්නවා මිනිස්සු. ඔය විතරක් නෙමෙයි. කියනමයි නේ ඉංග්‍රීසියෙන් ගන්න බලන්න. <laughs> බලන්න. පාරෙන් ඉඳ හැබැයි දඟලන්න නැතුව ඉන්න ඕනේ. හරියයි. Good morning sir. ඈ? Good morning කිව්වා. ආ කිව්වද? දැන් මේ මහත්මයා ඇවිල්ලා මිස්ටර් මම මිස් ප්ලාස්ටිකා. ආ ලේඩිස් කෙනෙක් නේ. ආ. වාඩි වෙන්න. සම්පූර්ණ නම ප්ලාස්ටිකා ගල පිටමඩ. ගල පිටමඩ. ඔව් අපි දැඩි නම් පාවිච්චි කරේ ඩොන් ජේම්ස් කියලා. අපි මමී කැන්ඩියන්නේ. ඔව්. ඉතින් මමීගේ ඩැඩිට තිබුණා මේ නම් බොනාමියක් ගල පිටමඩ කියලා. එයා ගේට් මොඩල් එකනේ. ඔව්. ඒ වුණාට මේ නම තමයි අපේ ඩැඩි ගත්තේ ගල පිටමඩ කියලා. නමුත් අපේ රිලේෂන්ස් කවුරුත් පාවිච්චි කරන්නේ ඒ නම. මේ වෙන එකක් නිසා නෙවෙයි. ගල පිට මඩ තියෙනකොට ලෙක්සයි කියලා බයට. දැන් දැන් අපිට ඒවෙන් වැඩක් නැහැ. දැන් මේ පිළිගැනීමේ නිලධාරී තනතුරට සුදුසුද කියන එක තමයි <laughs> ඔක්කොම පුළුවන් අපේ පරම්පරාවේ ඔක්කොම අල්ලලා ඒකට සුදුසුයි තමයි මොකද ඒ කියන්නේ අපේ මමීගේ මමීගේ මමීගේ මමී ඉන්නවනේ ආහා මේ ඇවිල්ලා ඉන්නවද දැන් <laughs> යා ඇවිල්ලා නැහැ <laughs> යා නෑ දැන් ආහා එයා තමයි මේ කිං ජෝර්ජ් ආපුලානේ බුලත් අතක් දීලා පිළිගත්තේ ඔව් ඔව් අපේ ඩැඩිගේ මමීගේ මමීගේ මමී එයා තමයි ක්වීන් වික්ටෝරියා අපු වෙලාවේ කාරකේ දොර ඇරියේ. හා හා හා දොර ඇරියේ එයා. ගහගු වෙන එක්කෙනෙක්. ඒකනම් මන් දන්නේ හරියට කියන්න. ඔව්. දැන් මේ දැන් සාමාන්‍යයෙන් සහතික මොකක්වත් ක්‍රීඩා අරව මේවා ගැන ඔකෝ පුළුවන් පුළුවන් මේ මට පුළුවන් ත්‍රී කාඩ්ස් ගහන්න පුළුවන් ඕමි බලන්න පුළුවන් ත්‍රී කාඩ් බුරගා <laughs> පොඩ්ඩයින් හදන්න. <laughs> එතකොට දැන් සංගීත එහෙමත් මොකක්ද? සංගීතය පියානෝ එක ගහන්න පුළුවන්. පියානෝ ගහනවා. ආ හා පියානෝ. එතකොට ඉගෙනීම ගැන මොකක්වත් තියෙනවද? අධ්‍යාපන මොකක්වත් සහතික? අපෝ තියෙනවා තියෙනවා. මේ බීකොම් ක්ලාස් එකක් තියෙනවා. ආහා මේ පෙට්‍රෝල් කොච්චර වැඩ කරනවද? ඒක මේ මේ වාහනයක් නෙවෙයි. මේ අධ්‍යාපන මේ এডুকেෂන් සර්ටිෆිකේට් එකක්. ආ ඇත්ත. ඔව්. ඒතර දෙයක් නෑ නෑ මට නෙවෙයි තියෙන්නේ. අපේ රීඩ් අක්කට. ආ. මගේ ෆස්ට් කසින්ගේ ක්ලාස්මේට්ගේ ක්ලෝස් ෆ්‍රෙන්ඩ්. එයා දැන් මෙහෙ නෑ යන්නේ නිවුරු මේ නිව්සීලන්ත වල. එයා බැඳලා ඉන්නේ ඇෆ්‍රිකන් කෙනෙක් නේ. අනේ ඔව් මේ ළඟදී ඇවිල්ලා ගියා. එයාට ඉන්නවා හරි චෝටි බේබි කෙනෙක් අනේ හරි සේ චම්බි ෆෙලෝ. ආ ඔව් ඇෆ්‍රිකන් නම් ඉතින් ලස්සනයි. මේ ළඟදී මේ ෆොටෝස් වගේකුත් එවලා තිබුණා. නෑ ෆොටෝ මොකක්වත් අපිට ඕනේ මේ එහෙමනම් අපි ලියලා දන්නලා එවන්නම් කොහොම ලියමන කියවන්න. හොඳයි. මට මේ ඉංග්‍රීසි ෂෝට් ඇන්ඩ් ටයිපිනුත් දන්නවා. හැබැයි මේ දවස්වල නම් ටිකක් මේ අවුට් ඔෆ් ටච්. මක්කලා නේද? Out of touch. හැබැයි වීටිකක් දුන්නා මට පුළුවන් ස්පීඩ් කරන්න. ආයෙව කරගන්න ගිහිල්ලා. දැන් අපි ලියලා දැන්නලා එවන්නම් ඈ. හා. <laughs> මම වන්නේ කෝස් එකක් කළානේ. මම කළා. වන්නේ කෝස් එකක් කළා. ජර්මන්. වන්නේ ආ. ඔව්. ඉතින් ඒ දවස්වල හොඳට ජර්මන් මට පුළුවන්. දැන් නම් ටිකක් අය බ්‍රෂ් අප් කරන්න ඕනේ. ඔව් ඒ වගේ හොන්දයක් කරගන්න කියලා මේ අපි කියවන්නේ. <laughs> ඔලියම කියවනවා අපි ගිය ළඟට මේ වන්නන් දෙමක් ආ හොඳයි. කියන්නේ ඇත්තටම එවන නේද මාව? ඔව් ඔව් ඔව් අපි දැන් එහෙම මොනයි ගිලෙන්. දැන් ලියුමක් කියවයි. ඔව් ඔව් අපි දන්නා ලෑවන්න. ෂෝ පිට එවනවා. ඔව් ඔව් ඔව් ලියුමක් කියවයි. එහෙනම් මම ගිහින් එන්න. ආ හොඳයි ගිහින්. මොකක්ද දාලා ගියේ නෑ නේද? මම කිව්වේ වැඩි හරියන්නේ නෑ කියලා. දැන් හෙට ඉඳන් මම එහෙනම් වැටෙන්න. වැදෙන තමසේ වැටෙට ගන්න තව වෙලා තියෙනවා. තමසෙට පොඩ්ඩක් chance එකක් දෙන්න හදනවා තමසේ රකම එකට පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. තව ඉන්නවනේ මම මිනිස්සු ඉන්නවනේ තව. ඉන්න බලන්න මේ මේ ඉන්නවනේ හොඳ නෑනේ මිනිස්සු රක්ෂාති කරන්න මිස්ටර් කසලසේන. මිස්ටර් කසලසේන. කසලසේන. කසලසේන. නෑ නේද? ආ නෑ නෑ කසල සේන නෙමෙයි සකල සේන. සකල සේන. සකල සේන. සකල සේන. පොඩක් අයින් වෙලෙන්. Uh, good morning sir. Can't you make me out? I am Mr. John Cross's son. ah. Uh, <laughs> there were lots of people in my compartment. <laughs> I couldn't get in down from the train. හරියට නෑ. පොඩ්ඩක් එහෙම සද්ද නැතුව. මිස්ටර් uh, සකලසේන නේද? දැන් මේ මිස්ටර් සකලසේන තුන ගැලපෙන රස්සාවක්ද මම දන්න මේක මම බැලුවේ ඒකයි. මම සරට uh, කියන්නේ මම ආවේ uh, මම රස්සාවක් <laughs> කරන්න ඕන නෙවෙයි නිකන් මගේ තත්ත්වය. ආහා. I want to keep my position. <laughs> මගේ තත්ත්වේ තියාගන්න. ආ. මගේ තත්ත්වේ තියාගන්න මොකකට හරි හේතු වෙලා ඉඳයි මට මොකක් කරන්නේ. <laughs> එන කණුවකට හේතුණා ඉවරනේ. යවන්නේ. ඔන්න එන්නේ කියවල දඟලන්න නැතුවද? අද යවන්නේ. නෑ නෑ ඒ යවන්නේ මම. දැන් යා මෙතන වැඩ කරන්නේ නෑ නෑ අපේ මෙහෙම හිටපුවාක දැන් මේ මිස්ටර් සකලසේන සාමාන්‍යයෙන් සල්ලිපණන් තියෙන කෙනා සල්ලිපණන් තියෙන දැන් මම ඩුබායි <laughs> එකේ මම වයිෆ් ආ ඔව් දැන් මමත් එහි ඉඳලා ආවේ ඇත්ත. ආ නිකන් අර මොනවද රස්සාව. දැන් මේ මේ පවුල එහෙයි මොකද එහෙ කරන්නේ? යහා තාලු දෙබ්බරක්. දෙබ්බරක් දෙබ්බරක් කියේ මේ මේ. Housemate. මොකද? Housemate. Housemate. හා හා. ඔව් හොඳයි. <laughs> එතකොට දැන් මිස්ටර් සකලසේන මොනවද ඇහින්ද? මම කලේ මේඩ් හවුස්. ආහා ඒක මම අහලා නැහැ. මේඩ් හවුස් කියන්නේ ආ that means ගෙවල් හදනවා මේඩ් හවුස්. ඔව් කියන්නේ මේසන් බා. ආ මේ දැන් මිස්ටර් සකලසේන මේඩ් හවුස් අර හවුස්. ඔව්. හොඳයි එහෙනම් අපි දන්න ලැබන්න මොකක් කරේ මේකම ගෙවන්නම්කෝ යන්න අපි මේ තේ එකක් හරි <laughs> දීලා නේද තේ යන්නේ නෑ නෑ නෑ ඒක මොකොත් ඔන්න ආ ඉතින් ලන්නේ නෑ මේකට මොකක් කරේ නෑ නෑ නෑ මොකුත් ඔන්නේ මොකුත් ඔන්නේ යන්න අපි අපි දන්න ලැවන්න අපි දන්න ලැවන්න නෑ මම ටිකක් බොන්න යන්න බෑ යන්න කරුණාකර යන්න ගන්නේ අපි දන්න ලැවන්න මේ සමුසෙට මේක කතාවක් නෑ සමුසෙට මේක අයිතියක් නෑ මම කතා කරේ මේ මේ මේ යන්න නෑ කිව්වේ මම ඉතින් යනව නැද්ද යන්න යන්න කිව්වහම ඔයා අපි කවදාවත් බලාගන්න ඉරන්ද පොඩ්ඩක් ඉර දුන්නාම එයා කරේ නැහැ එනවා එල්ලන්න ඕනේ. <laughs> ඒ එල්ලන්නමයි. ඔයා හිතන්නේ කන්තෝරක් කියලා ගන්නද? මම බැලුවේ මේ ප්‍රමුඛය අන්න ඒ වැඩේට නම් හොඳයි. ඉහිගෙනවා. ඔය මට ඕක තමයි කරන්න බැරි මේ මෙතන එන මිනිසුන් එලව ගන්නයි හරි අමාරුයි. එලවන්න කෙනෙක් නැතුව මම බයලන්න. හරි මං අද ඉඳලා තමයි ඒ වැඩේට දානවා. හා හරි බය වෙන්න එපා. අද එහෙම එහෙම තරසුරක් දෙනවා මට ලියවිල්ලකින් දෙන්න ඕනේ. හරි හරි මම ලිය මම අත්සන් කරලා දෙන්නම් මේ තියෙනවා. සම්පූර්ණ බලය දෙනවා මම. ඕනේ කියන බලය. දන්නවනේ එලවන්න ඕනේ මිනිසුන් එලවන්න ඕනේ. හරි එලවන්න ඕනේ මන් දන්නවා කවුද කියලා. මම එලවන්නම් මට සම්පූර්ණ බලය දෙන්න. ලියවිල්ලෙන්ම දෙන්න. ඔව්. දැන් මේක අනුව ඕන කෙනෙක් මට එලවන්න පුළුවන්. සම්පූර්ණ බලය දෙන්න. ඕන කෙනෙක්. ඔව්. මම ඕන. ඕම කෙනෙක් නැතුව එලවන්න ඕනේ මන් දන්නවා. මම <laughs> දෙන්න. එන්න බෑ කවුරු ඔක්කොම යනවා ඔක්කොම යන්න කිව්වේ යන්න කිව්වේ නෑ එරුන් කියලා යන්න එපා නෑ නෑ තාම ඉන්නවනේ රට සම්පූර්ණ බලය දීලා තියෙන මෙතන ඕන කෙනෙක් කෙලවන්න පුළුවන් ඔක්කොම එලවන්න යන්න එපා ඒක තමයි කරන්නේ